මේ සක්මන් වෙලා පරියන්ක වෙලා ඉවරයි දැන් සක්මන් වෙලාවටයි යන්නේ. නැත්නම් සක්මන් වෙලා ඉවරයි පරියන්ක වෙලාවට යන්නේ කියලා ඊගාට කරන දේ අර්ථය සතිපට්ඨාන තුලින් වැටේ. එහෙම අර්ථයක් නැතුව මේ ඉන්නේක එපා වෙලා නැගිටිනවා. ඉන්නේක විහෙසෙන් නැගිටිනවා නම් Taman දැනගන්න ඕනේ නැගිටපු ගමන් හැඟුම් උදාහරණ ගතියකට එනවා. ඒකෝට අර්ථ විරහිත අර කරගෙන ගිය වැඩ වල බාධක දේවල් වලට හිත යෙදෙනවා නම් නැවත සලකා බලන්න අවස්ථාවක් දෙන නැගිටින්න ඉස්සලා. අනිත් පෙර සිතා බලමු කියනවා. නිසා සප්පාය සම්පජන්නේ සාර්ථක සම්පජන්නේ මේ කෙටියෙන් මම මතක් කරන්නේ. ඊට පස්සේ ඒ විදිහට බලනකොට සඳහන් කරනවා Taman ඊගාවට යන්න තියෙන ගෝචර භූමියකට නම් නැත්නම් සතර සතිපට්ඨානට වැටෙන තැනකට නම් අරසාවක්. ඒක නැතුව භාවනා නොකරන සති සම්පජන්නේ නැති ලාමක මිනිසුන් පිරිසක් අතරකට යන්න හදනවා. එහෙම නැත්නම් රූප බලන්න යන්න හදනවා. ශබ්ද අහන්න යන්න හදනවා. ගන්ධ රස බලන්න හදනවා නම් ගෝචර නොවන භූමියකට ගිහිල්ලා ඒ ගෝචර නොවන භූමියේදී අනුතරටපත් වෙනවා. මේ සර්වචන්දේ මතක් කරනවා ඒ සර්වචනාංශ ඉස්සර ආත්ම කියලා කියන වටු කුරුල්ලෙක්. මිනිස්සු වටු කුරුල්ලෙක් යනකොට අම්මා කියලා ගියාලු මේ එළියට යන්න එපා කුරුළු කොයික් ඇවිල්ලා ගහගෙන ගියොත් ඉවරයි මේ හාප් කුඹුරේ මැටි කට යට ඉඳගෙන පුළුවන් තරම් ওই පණුව අවුලවන කාලා හිටපන් කියලා මැටි කට යට හැංගිලා හිටපන් කියලා කියනොත් මේකගේ තියෙන ගායට මෝ මැටි කටේ උඩට ඇවිදිනවා. මැටි කටේ උඩ ඉන්නකොටම මේ කුරුළු ගොයික් ඇවිල්ලා පියාගොස් එක්ක යන ගහගෙන යනකොටම මෙයාට කල්පනා අයියෝ මගේම මොඩකම මගේම මොඩ මට ඔහොම වෙලා නැති කිය කිය මේ කුරුල්ලගේ පවුරවල අල්ලා ඉඳි වටකුරුල්ල කෑ ගන්න. මගේම මොඩ මට මේ වෙලා නැති මට මේ වෙලා නැති අම්මා කිව්වා මම මමමයි වැරදිකාරය කියනකොට මේ පියාගොස්ස බැලවලු මගේ පවුරට අහුවෙච්ච සෑම කුරුල්ලම මර බයට ගා ගන්නවා මේකා කියන්නේ මගේම වැරද්ද මගේම වැරද්ද ඊට පස්සේ මොකද උඹ කියන්නේ එහෙනම් මට අම්මා යනකොට කිව්වා ඕන නැත්තම් ඔට යන්න එපයි කියලා ගිය නිසානේ මට මේ දුනේ මොන මමම වැරද්ද මගේම වැරද්ද ඊට පස්සේ උඹ දැනගනි මම පියාගොස්ස උඹ මේ ලෝකෙ කොහේ හිටියත් මට අල්ලපෑයි බේ අම්මගේ தත්ත්වය හරියන්නේ නැහැ උඹ මං අතාරිනවා පුළුවන් නම් වේගයක් කියලා පොඩි අවස්ථාවක් දීලා දෙනවා. ඉතින් මෙයා ආපහු ඇවිල්ලා ඉතින් ටික වෙලාවක් ඉන්නකොට අර ලංකාවේ බෝම්බ සුපුරුවහම කුපුරු දාත් එක හරි බයෙන් කටයුතු කරන වාදවත් දෙක දුන්නකොට ඕක මතකයි. ඒක ලංකාවේ ඇති. ඒ වගේ තමයි මුළු ටික දවසක් ගියාට පස්සේ අර කුරුලට අහුවෙච්ච බවක්. එහෙම නැත්නම් මේ බේච්ච බවක්වත් නැතුව ආයෙත් දවසක් අර මැටි කැටේ උඩට ඩයිනකොට එයාට තේරෙනවලු චීස් ගන්න හද්දයක් කියලා. ඒ කියන්නේ දැන් කුරුල්ලා පියාකෝස ගහන්න හදනකොටම මැටි කැටේ ඇතුළට රිංගනවා. රිංගනකොටම පියාකෝසයිලා මැටි කැටේ වැඩිච්චාම එතරම් පපුව පැල්ල මැරලා ගියා. අට කුරුල්ලා බේරුණා. මොකද එයා හරියටම දන්නවා මගේ ගෝචර භූමිය ගෝචර භූමිය මැටි කැටේ යට. ඉස්සර හිතියේ උඩින් තොහොද නැතුව දැනගත්තත් ඒ පිළිබඳ දක්ෂකම් නැතුව. කෑවට පස්සේ පළවෙනි දඩුවම එයා දැනගත්ත මම මෙතන ගියාට මොනවාරි වෙච්ච ගමන් මං ආපහු මැදිකට යටට ගියොත් පේනවා කියලා. ඒ වගේ අපි මේ සම්පජඤ්ඤයෙන් තොරව භාවනාවේ නැගිට්ටොත් බොහෝ විට වැටෙන්නේ ඊට වඩා ලාමක තැනකට. නමුත් අපි දන්නවනම් මේ බැරිකමට වෙහෙස නිසා මම නැගිට්ටට මම මේ සතියට පාඩු නිඳා කරන්නේ සමාධියට නිඳා කරන්නේ එහෙම වුණොත් මම නැවතත් ඇවිල්ලා මගේ පරියන්කේ නැවත සත් සමාධිය හදා ගන්න ඕන කියලා කළ යුතු උපක්‍රමය දන්නවනම් එයා ගෝචර සම්පජඤ්ඤය දාන්න කෙනෙක් කියලා කියනවා. අපි අනුතුරුදායක නරක මිත්‍යෝ ගාට ගියත් සත්‍ය සමාධිය බාධා වෙනවනම් මත්තම පණිනකොට කොහොම හරි ධාම බේරගෙන අර තමන්ගේ ආරක්ෂක භූමියට එන්න දාන්න. මොකෝ දියුණු යෝගාවචරයට පුළුවන් විතරයි අන්න ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කාර්යබහුල ජීවිත ගත කරන තු අනිවාර්යයෙන්ම මේක දැනගෙන තියෙනවා. අපිට හැමදාම ඔය සුදුසුම සප්පායම ගෝචරම තරමින් ඉඳ හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවල් වලට නොකැලපෙන තැන් වලට යන්න වෙනවා. ගියාට ගියාට කමක් නැහැ. මම දැනගන්න ඕනේ මෙන්න මෙතනින් එහාට මම නිතරම මගේ ආරක්ෂක තැන දැනගෙන ඒත් නැවත එන්න පුළුවන් පාර තියාගෙන යනවන කරගෙන යන්න පුළුවන්. අන්න ඔය විදිහට කල්පනා කරලා බල තමන් නැගිටින්න තියෙන කරත් ඊගා වෙනස් කරන්න තියෙන කරත් අසංගම සම්පජන්ණය කියලා කියනවා ඒ කරන දේ නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන්නේ. ආනෝයික සම්පජන්ණය පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන යෝග අවසරයක් නම් අර තමන් ගොනු කරගත්ත සත්‍ය සමාධිය නැතිනාස්ති නොවීම. මේක ශාසනික වචනෙන් කියනවනම් උපේ බුදේ ආරසක. උත්තාන සම්පද ආරක්ෂ සම්පදා. මේ මේ වගේ භාවනා කරන අයට උගා තියෙන උත්තාන සම්පදාය හිකකමක් නෙවෙයි. ආරක්ක සම්පදාව නෙවෙයි. තමන් ඇති කරගත්ත සමාධිය පවත්තන හැටි දන්නේ. තමන් ඇති කරගත්ත සතිය අඛණ්ඩව කරගෙන යන හැටි දන්නේ නැහැ. নানা ආකාර විෂම මේ විවිධ දේවල් කරන්න ගිහිලා අරක නැති කරගන්න. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය අඟුලිමාල මල් මාලේ ඇඟිලි මාලේ කරේ දාගන්න ඉස්සර වෙලා හරියට මිනිමරුවා. මිනි මරලා දකුණු ඇඟිල්ල කපා ගන්න. දකුණු මාපට ඇඟිල්ල කපාගෙන ඒක ගලක් යට තියෙන. කීල ඊගාමිනිය මරන්න යනවා. ආයෙක කපලා ඒතරම් ගලක් යට තියෙන. කීල අනිද්දා දැවිලා බලනකොට මේක මීයෝ කාලා. ඒක නැත්තම් මේකෝ ගිය වෙලා කුණු වෙලා ගිහිල්ලා මේ අච්චර මහන්සලා මිනිහෙක් මැරුවට මොකද ඒ කිබ්බතක කියලා බලන්නේ නැහැ. එක්කෝ ඒක විනාශ වෙනවා. ඉතින් අනිත් තැන කියලා බලන්න ඒකත් නැහැ. ඊට පස්සේ බලුවා කොච්චර මහන්සිලා මැරුවා ඒ කිසිම එකතුවක් නැහැ. ගුණයක් නැහැ. ඒ නිසා තමයි අන්තිමට මුලක් ගැට ගහලා කරේ දාගත්තේ. හැබැයි කරේ දාගත්ත දවසේ ඉඳලා මිනි ගඳයි. නමක් පට බැඳෙන අඟුලි මාර්ගය. අන්නේවත යෝගාවචර නම බට බැඳෙන්න නම් යෝගාවචරය ළඟ මේ ශාසන ගඳ වදින්න නම් යෝගාචර දැනගන්න උපේපු සතිය. උපේපු සමාධිය අතන මෙතන ගල්ලට තියන්නේ නැතුව දිගින් දිගට දිගින් දිගට මාලයක් කරගෙන ටික දිගට පවත් ගන්න නම් මේ සක්මන් භාවනාවත් අවශ්‍යයි. මේ සම්පජඤ්ඤය අවශ්‍යයි. අපි ඒකට කියන්නේ මේ ආලප ගෙදර මිනිසුන්ට බයිනවා. එහෙනම් වෙන කෙනෙකුට දොස් කියනවා. මේක කැඩුනා මේක කැඩුවා කියලා. ඇත්තටම කැඩීම හෝ කැඩීම කඩන හෝ කැඩෙන වැඩේ සිද්ධ වෙන්නේ තමයි මේ ආරක්ෂාව දන්නේ නැති නිසා. ආරක්ක සම්පදාව නැහැ. ඒ කියන්නේ අපි අනදර කරනවා. උපේ බුදේ රකින්න දන්නේ. මේකෙන් තේරුම් ගන්න පුළුවන් සත්පුරුෂයයි අසත්පුරුෂයයි. නමුත් දුස්කයන්ට වටින්නේ ආරම්භයේදී අපි හරියට සතිය උපදනවා. උපදේවද තැන්වල ඒ තැන්වල දී වෙනවා. රාංගුලි මාර්ගයේ මල් අඟුලි මාලේ කරේ දාගන්න ඉස්සර මිනිහ වැළුවා. පහුවෙනකොට තමයි තේරෙන්නේ අපි ශාසන ගෞරවේ, ධර්ම ගෞරවේ, ඉතින් ගියා මේ සති සම්පජාඤ්ඤයේ තියෙන ආදර ගෞරව භාවය කියලා කියන්නේ මේ උපේපු දේ ආරසා කිරීමේ ශක්තිය. වෙන අමාරු දේ එකයි. ඒ නිසා උපයන්නත් ඉගෙන ගන්න ඕනේ. වෙන මුල් කාලේ හැයෙන් නාස්ති වෙනවා. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ඒක රැක බලා ගැනීම ආරක්ෂා කර ගැනීමට ලොකු තැනක් දෙනවා උපේනවට වඩා. ඒක සඳහා අත්‍යවශ්‍යයි මේ සම්පජාය. මේ සම්පජාය කියන වචනය සංපජඤ්ඤ කියන වචන තුන හැදිලා තියෙනවා. නිය ප්‍රත්‍යයේ එන්නේ ඥානෙට. මේ සං කියන උපසර්ගයට අර්ථ තුනක් අපේ ගුරුවරු දෙනවා. සොයං කියන අර්ථය දෙනවා. සම්පූර්ණ කියන අර්ථය දෙනවා. ඍජු කියන අර්ථය දෙනවා. එතන මේ සං කියන උපසර්ගය ඥාන කියන ඥානියත් අතරමැද මේ කියන්නේ ප්‍රකාශ භාවය තියුණු බව පෙන්වන උපසක් පදයක්. ඒක සම්පජඤ්ඤ කියන තුන එකතු වෙච්චාම ඍජුව ලබා ගන්න සොයම්බුව ලබා ගන්න ප්‍රකර්ශ ඥානය කියලා කියන්න පුළුවන්. සම්පූර්ණ වෙන. නැත්නම් සම්පූර්ණ ප්‍රකර්ශ ඥානය කියලා ගන්න පුළුවන්. තමා විසින්ම ඇති කර ගන්නා වූ ප්‍රකර්ශ ඥානය කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ සම්පජඤ්ඤය තමයි මේ සතිය ඇති කරලා දෙන ඉඩ තුල සමාධිය ඇති කරලා දෙන ඉඩ තුල ක්‍රමයෙන් වැඩේ. ඉතින් එහෙම පෙරලට හැලප් හැප්පෙන සතියක් නම් සම්පජඤ්ඤයට ඉඩක් දෙන්නේ නැහැ. අපි සති මට්ටමේ ඇනහිලා. සමාධියක් නැත්තම් සම්පජඤ්ඤය වැඩෙන්නේ නැහැ. සම්පජඤ්ඤය අසරණ වෙනවා, ලාහට ගෙම්බ එකතු කරනවා වගේ එකතු කරන එකතු වෙනවා පයි. ඒක එක දිගට මාළට ඇමිනෙන්න නම් සතිය අඛණ්ඩ වෙන්න ඕනේ. සති සමාධි අඛණ්ඩ. නැත්නම් චිත්ත භාවනා අධි චිත්ත භාවනාව පාඩපත් වෙන්න. ඒක තමයි අමාරු වෙන්නේ. ඒක තමයි යෝගාචර ජීවිතයේ තියෙන කොදු අතපය. ඉතින් ඒක තමයි සර්වචනාංශේ දේශනා කළේ ඒ සදා 100%ක්ම සාසනය රැකෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රේ. පරිසරය. ඉතින් පරිසරය ලැබුණොත් අපි හරි වාසනාවන්තයි. නොලැබුණයි කියලා ඉතින් අපිට කාට කියන්න අපිට කරන්න තියෙන්නේ යම් ආකාරයකින් මේ උපේන සතිය දිකට පවතිනවනම් සමාධිය දිකට පවතිනවනම් ඒ දේ සඳහා සැදී පැහැදී සක්කච්ඡාකාරීව ගත කරනවා. සමාධිය දිකට පවතින බොහෝම උදව් කරනවා අර කියපු මේ සක්මන් භාවනාව. ඒ වගේම ඉරියාපත සංදිවලදී හොඳට ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ආ නොයි ක්‍රමයෙන් තමයි අපි මේ අතලින් මෙතනින් අතලින් මෙතනින් ඇති කරගන්න සතිය අඛණ්ඩ සත්‍යයක් බවට පත් කරගන්න. ඒ සඳහා මේ සම්පජඤ්ඤය බොහෝම වැදගත්. මේ සම්පජඤ්ඤයට මේ වගේ මම කලින් අර්ථයක් දුන්නා ඉරියාපත දෙකක් අතර තියෙන පුංචි ඉරියව් වලට සම්පජඤ්ඤය කියලා කියනවා. අපි ඊට කතා කරා ඇවිදින ඉරියව්, ඉඳගෙන ඉන්න ඉරියව්, ඉඳගෙන ඉන්න ඉරියව් සහ නිදාගන්න. ওই දෙක අතරමැද තියෙන පුංචි පුංචි ඉරියව් තියෙනවනේ. ඒවට කියනවා සම්පජඤ්ඤය කියලා. දැන් මෙතන සම්පජඤ්ඤය දුන්නේ ඥානයේ විශේෂිත අවස්ථාවල් හයක් ගැන. තමා විසින්ම ඇති කර ගන්නා වූ සම්පූර්ණ වූ ඍජු වූ ප්‍රකාශ ඥානය කියන මේ විශේෂණ පද අනුව ඒක පද 7ක් එනවා. මේ ඔක්කොම ඇති වෙන්න නම් සති සමාධි දෙක තියෙන්න ඕන. අපි කියනවා රටක අභිවෘද්ධියක් ඇති වෙන්න නම් රටේ සාමය තියෙන්න ඕනේ. සාමය නැති රටක කවදාකවත් අභිවෘද්ධියක් නැහැ. අභිවෘද්ධියක් ඇති වුණාට පස්සේ තමයි මිනිසුන්ගේ හිත පිරිච්ච ගතියක් එන්නේ. හිත පිරිච්ච ගතිය නැතුව කවදාකවත් මේ සතුටක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙවුවා ප්‍රතිඋත්පන්න ධර්ම. දැන් සති සමාධිය ඇති කරගත්තට ඒකට පවත්තන්න දන්නේ නැත්තම් ඒක පිළිබඳව ගෞරවේ නැත්තම් ඒවා අඟුලිමාලක ඇඟිලි වාගේ 18 හේතුවරු ගෙම්බෝ වාගේ නැත්තම් වල දුර ඇවිදින. දොස් කියනවා නෙවෙයි අපි දැන ගන්න ඕනේ මේ අඩුපාඩු වෙන්නේ කොතනද කියලා. අන්නේ සම්පජාඤ්ඤය ඇති කරගන්න නම් හැම ඉරියව්වකදීම සතිය ඇති කරගන්න පුළුවන් සමාධිය ඇති කරගන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ ඉස්ලා ඉරියව්වේ ඇති කරගත්ත සතිය ඊගා ඉරියව්වට ගෙනියන්නේ කොහොමද ඒක බොහෝමත්ම සාමාන්‍ය බුද්ධියක් වතන කියන්නේ. ඒක පවතින කාලයට තමයි මේ ලෝකේ බුද්ධ ධාතනේ පවතින කාලය කියලා කියන්නේ. අබුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ සති සමාධි තියෙනවා. නමුත් ගුණයක් නැහැ. සම්පජඤ්ඤයට yaadෙන්නේ නැහැ. මාළයට ඇමිනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා වෙහෙස කරයි. ඉතිහාසනේ පවතින කාලේ කල්යාණ මිත්‍රෝ ඉන්න කාලේ නිවන් දකින්න පුළුවන් කාලේ කියලා කියන්නේ මේව අතන මෙතන විතර නෙවෙයි ගුණ කරන්නත් දන්නේ නැත්තෝ ඉන්නවා. ඒ ගුණ ඇති කිරීම උපේනවට වැඩි වගේ. ඒක සඳහා සෑහෙන තමන්ගේ රුචි අරුචිකම් පාවා දීමක් කරන්නේ. ඒක අවශ්‍ය කණු සපයා දීම සඳහා බයපක්ෂව යටහත් පහත්ව ධර්ම කරුණේ යුක්තව සෑම වෙලාවෙම සලකා බල බල ඉන්නකොට අපිට තේරෙන පටන් ගන්නවා මනුෂයාට එක කළ හැක්කක්. අවශ්‍යතාවය තියෙනවා කරන්න පුළුවන්. ඒ නිසා සම්පජඤ්ඤේ ඉතාම අවශ්‍ය කරන මේ විදිහට කරනවා. මෙන්න මේ විදිහට සතියට සම්පජඤ්ඤේ එකතු වෙනකොට සක්මනට මොකද වෙන්නේ? ආනාපානට මොකද වෙන්නේ? අපි ඉදෙත් මතක් කරගත්තා. ඔය ඉස්සලත් මතක් කරගත්තා. ආනාපානය පටන් අර ගන්නකොට කියන ආශ්වාසය ලකුණු මේකයි, ප්‍රශ්වාස ලකුණු මේකයි, එන්නේ ආශ්වාසයට වෙන්නේ මේකයි, ප්‍රශ්වාසයට වෙන්නේ මේකයි කියලා පුළුවන් තරම් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ ආවේනික ලක්ෂණ බලන්නේ කියලා. ඒක කොහොම බොළඳ වැඩක්. ආධුනික වැඩක්. ඒක බලන බලන යනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ පෞද්ගලික ලක්ෂණ පේනවා. ඒක සාමාන්‍ය භෞතික විද්‍යාව. මන්ද රසායන විද්‍යාව කියලා කියයි. ඒ සෑම ධර්මයකම තියෙන අනික් වයින් වෙන්කර සුද්ධ දෙයක් පාඩපත් කළා ඒක නිගන ගැනීමට අපි කියන භෞතික විද්‍යාවේ තඹ තඹ වලට ආවේනික ලක්ෂණ නෙවුවයි. සුද්ධ තඹ මෙහෙමයි. සුද්ධ රත්තරන් මෙහෙමයි. රසදිය මෙහෙමයි. ඉතින් එක එක එක එක එක එක එක ලයිස්ට් පද අද අද අද යනකොට භෞතික විද්‍යාඥයෝ හිතුවා මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි සර්වචනාංශිත් මතක් කරනවා හැම ආස්වාදයකම ප්‍රසවාසවල පෞද්ගලික ලක්ෂණ බලන්න කියලා. ඒක කිසිම ආගමකුත් නැහැ. ඒක තනිකරම රේකී ක්‍රමයක කරන අධ්‍යාපනයක්. මේ දේ කරන්න සතිය අවශ්‍යයි. සමාධිය අවශ්‍යයි. උනේ සති සමාධි දිගේ මේ ගොඩාක් තොරතුරු එකතු කරලා පස්සේ ආනාපාන 11 ආකාරයෙන්ම දැක්කට පස්සේ ওই තොරතුරු වල ගොනු වීමක් සිදු වෙනවා. හැබැයි දිගටම සතිය ආරක්ෂාව තියෙනවා. දිගටම සමාධි ආරක්ෂාව තියෙනවා. අන්න එහෙම හැම ලක්ෂණයක්ම ගත්තාම ආස්වාස කරනකොට ඒක උණුසුම් කරනවා සිසිල් කරේ තියෙනවා කාම්පල තියෙනවා චංචල තියෙනවා කුම්බන ගති තියෙනවා අකුලන ගති තියෙනවා ධාරණ ගති ඒකලස් කරන ගති රාශි රාශි තියෙනවා මේක හොඳට බලනකොට පේනවා බර ගතියක් අපිට කවදාකවත් හිතට අහුවෙන්නේ නැහැ සහැල්ලු ගතියට සාපේක්ෂව මිසක් ඉතින් මේ දෙකෙන් එකයි අපි දකින්නේ. නමුත් කවදාකවත් එකකට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. තනි අතින් අපුඩියක් ගන්න බෑ. වදිනකොට තමයි අපුඩි සත්‍ය ඉන්නේ. ඒ නිසා අපිට බර ගතිය දැනෙන්නේ සහැල්ලු ගතියට සාපේක්ෂව. කුරුසුමක් දැනෙනවා නම් එතන සිසිලසක් තියෙන්න ඕනේ. බර ගතියක් දැනෙනවා හැලු ගතිය වාගේ. විහිදෙන ගතියක් තියෙනවා නම් එතන පිටු කරන ගතියක් තියෙන්නත් ඕනේ. මෙන්න මේ ප්‍රතිවිරුද්ධ ධර්ම ඉහා බලානිනකොට තේරෙනවා අපේ හිත කොච්චර පක්ෂග්‍රාහීද අපේ හිත කොච්චරක් පූර්ව නිගමනාලව කටයුතු කරන්නේ සීතල වේලාවකට උණුසුම හොඳයි කියලා කියනවා සීතලත හොඳයි කියලා. උණුසුම වේලාවට සීතලත හොඳයි කියලා කියනවා උණුසුම හොඳයි. අරාබිකරේ ලියවිච්ච කුරාණේ අරගත්තාම ඒකේ කියලා තියෙනවා ඔබ සදාකාලික අපායට උම් වෙච්චාම ඔබ ගිනි කන්දකට වැටෙනවා ඔබ සදාකාලික ස්වර්ගයට අක්වෙච්ච අහුවෙච්චාම සදාහරිත වන රේඛා මැද්දේ ගලා වසින දිය පැලසයිට උයනකට ගෙනියලා දෙනවා කියලා සීතල තැන තමයි දිව්‍ය ලෝකයේ ගොල්ලන්ගේ උණුසුම් තැන අපාය මොකද අවරාබිය බොතලියවිලා කියන්නේ තිබෙස්සටේ බොතලියනකොට කියන්නේ කොහොමද උඹ අපරාධයක් කළොත් උඹ සීත නරකයට වැටෙනවා හොඳ වැඩක් කළොත් එimhe උණුසුම් සහිත තැනක වාසල් කරන්න ලැබෙනවා. ඕන පොත් කියනකොට වෙන වැඩ. මොකද Taman ඉන්න පරිසරයේ හැටියට ආරාවිකාරයට උණුසුම පෙන්වන්න බෑ. ඉතින් ඒක අපායක්. නමුත් ටිබෙට් රට ගන්නකොට ලෝකේ තියෙන වටිනාම දේ තමයි උණුසුම. ඒවල කියන නිවන් දැක්කොත් නැත්නම් පිනක් කෙරුවොත් උණුසුමක් ලැබෙනවා. තවක් කෙරුවොත් සීතලක් ලැබෙනවා. ඉතින් අපි ওই දෙකේම නෙවෙයි අපි ඉන්නේ නිරක්ෂිත. නිරාසයෙන් දැන මේ වාසේ නම් කියන්නේ රැකි නෑත මම කියන්නේ මට මෙදින් අරගෙන මතක් කරලා මේ කතා කරා. නිරාසයෙන් ලබනකොට උණුසුම දකින්නකොට සීසීලස තියෙන්න ඕනක ප්‍රශ්නයක් වෙන්න. සීසීලස දකින්න උණුසුමක් තියෙන්න ඕන කවදාකවත් අපිව දෙක දකින්නේ එකක් දකින්න ඕන වෙන්නේ උණුසුමක් ඇති වුණා පැවතුණා නැති වුණා. උණුසුම නැති වුණා කියලා කියන්නේ සීසීලස ඇති වුණා කියන එක දැක්කම අපි බොහොම පමනයි. උණුසුම ඇතිවීමත් එක්කම සිල්ලේසක මතුවෙනවා කියලා දැනගත්තනම් සිද්ධියේ සිද්ධි බහුල භාවය කියලා එකක් තියෙනවා. සිද්ධි බහුල භාවය දෙකයි. It become dramatic. The observation become very lively, immediate. So therefore ඒ කියන්නේ අපි ඒ උණුසුමට හොඳයි සිසිලසට නරකයි කියන වගේ පූර්ව නිගමන නැතුව උණුසුම දිහා හොඳට බලන්න පුරුදු වෙනවා නම් ආශ්වාස උෂ්ණ සිසිලසයි ප්‍රශ්වාස උෂ්ණ උණුසුමයි කියලා බැලුවාම පෙනෙයි ආශ්වාස උෂ්ණේ උණුසුම සිසිලස දෙකම තියෙන ප්‍රශ්වාස උෂ්ණ උණුසුම සිසිලස දෙකම තියෙන පොඩි කට එහෙමීමක් සිද්ධ වෙනවා ඉතුණාට අපි වාර්තා කරන්නේ කොහොමද අපි ආශ්වාස සිසිලසයි ප්‍රශ්වාසයේ උණුසුමයි කියලා ඉතින් ඔන්නක සූක්ෂම දකින් හැම ආලෝක ප්‍රභාවයක්ම ඒක තමන්ගේ පාදමට පාමුලට හැමනලක් වීදුව ගන්න. ඊටමබන් ඊටමබන් පත්තු කරම ඊටමන්නේ පාමුල තියෙන හැමනලක්. පහනක් පත්තු කරම පහන ලෝකයට ආලෝකය දුන්නට තමන්ගේ තියාට හැමනලක් ඇති කරගන්න. ආහ මේ වගේ මේ සෑම අපි දකින දෙයකම ප්‍රතිවිරුද්ධ දේ ඈත නෙවෙයි තියෙන්නේ එතනමයි. ඔය දකින්නකොට තේරෙනවා අපි කොච්චරක් දේවල් පිළිබඳව තෝරන බේරන සුළු જાතියක්ද කියලා. කොච්චර තෝරන වෙනවද කියනවා ওই පළුවේ එකමයි දකින්නේ ඒකම වාර්තා කරනවා තව කෙනෙක් වෙන එකක් දැකලා කිව්වොත් එහෙම නඩුත් ගන්නවා. මොකද මම දැකලානේ කියන්නේ මම අත්දැකලානේ කියන්නේ බොරුද මම මේ කතා කරන්නේ මම දැක්ක උණුසුම විතරයි නේද කියලා. ඒ අර මිනිස්සයා ටිබෙට් රටින් ආව මිනිස්සෙක් නේ මම කියන්නේ මම දැක්කේ සීතල කියලා. ඒකෝද අපි නන්දා. මේ තරමටම මේක ඇතුලේ සදාතනික යුද්ධයක් තියෙනවා. ඒ නිසා යම් වෙලාවක අපි මේ ධාතු මනසිකාරයේට යනකම් ආසත් ප්‍රසවාසයේ සංසිඳවාගෙන සති සමාධි කඩා ගන්න නැතුව රුචි අර්ථකාන්තික පාවා දීලා පොදුවේ බලන්නේ හිටියොත් උනේ සම්පජඤ්ඤයේ එන්න පටන් ගන්නකොට අපිට ওই නොපෙනෙන පළුව ලාවට පේන්න පටන් ගන්නවා. අනික පේන්න පටන් අරගත්තට පස්සේ තාර්කික ඥාණය රේඛීය ඥාන ක්‍රමයේ අභියෝගයට ලක් වෙනවා. අපි පුරුදු වෙලා තියෙන පොතේ වම් කොනේ ඉඳලා දකුණු කොනට ලියාගෙන යනවා. ඊට පස්සේ ඊගා වෙලේ දකුණු කොනේ ඉඳලා දකුණු කොනට ලියනවා. ඕක තමයි අපේ රේඛීය ක්‍රම. තර්ක ක්‍රම. නමුත් ප්‍රතිපන්න ධර්ම කියන මේ <coughs> එකිනෙකට ප්‍රත්‍ය වෙලා එහාටත් රේඛාව යනකොට මෙහාටත් රේඛාවක් එනවා කියන ලකුණත් එක බලන්න නම් සතියට සම්පජඤ්ඤයට කරන්න බෑ. සතිය සම්පජඤ්ඤේ බොහොම මූලික gadol ටික විතරයි. ඒක ගොනු වෙන්න නම් සතියටයි සතිය සමාධියටයි බෑ සම්පජඤ්ඤය එන්න ඕන සම්පජඤ්ඤය ඇවිල්ලා මේක රාජ්‍යත්වේ බාර ගන්නවා හැබැයි ධිකතෝම සතියයි සමාධියයි තමගේ රාජකාරී කරන්නේ මේන මේ විදිහට දකින්න හැම පටවි ධාතුවකම උණුසුම බරගතිය හැලු ගතිය තියෙනවා ගොරෝසු ගතිය සිවුම් ගතිය තියෙනවා එතනින් ගියාම සහැල්ලු ගති, මෙලෙක් ගති, තද ගති කියනවා. ආදි වශයෙන් යුගල ධර්ම තුනක් තියෙනවා. තේජෝ ධාතුව ගත්තාම උණුසුම සිසිල් කියලා යුගල ධර්මයක් තියෙනවා. වායෝ ධාතුව ගත්තාම පුම්බන සහ අකුලන ගති, ධාරණ ඒ වගේම සමානලාට කියනවා ධාරණ ගතිය සහ විසුරුවන ගතිය කියලා. ආභෝ ගතිය තියෙනවා වැగిරෙන ගතිය සහ පිටුපරන ගතිය. ආනේ ධර්මතා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දා කිසියම් ලැජ්ජාවක් බයක් නැතුව එකම තැන හොඳට යුග දිවි කරකයි. සම්මත ලෝකේ මේක නඩු කියන දේ. නමුත් සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ අර නොපෙනෙන ඇහැ පේන්න පටන් ගත්තට පස්සේ අපි දැන් විදිහට කියනවා තනි ඇහෙන් යමක් බැලුවොත් අපිට පේන්නේ සම්පූර්ණ පැතලි රූපයක්. ඇස් දෙකෙන් බලනකොට ත්‍රිමාන රූපයක් ගැඹුර පේන්න පටන් ගන්නවා. අනිත් වගේ තමයි සම්පජඤ්ඤය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ අපිට පැතලි රූපේ වෙනුවට ගැඹුර පේන්න පටන් ගන්නවා. 3D වෙන්න පටන් ගන්නවා. 3D වෙන්න පටන් ගන්නකොට මා පුතුමාකාර දෙයක් සිදු වෙනවා සංසිද්ධියේ. සද්දයක් නම් සද්දේ අන්තර්ගතයේ නැහි කලබෝසාව විතරක් වැටෙන්න පටන් ගන්නවා. රූපයක් නම් හොඳ නරක ඥාන පිළිම බව නැතුව රූපේ විතරක් තේරෙන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේ නම් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ වෙන් කරන්න බෑ හැබැයි හුස්ම තියෙන බව වැටහෙනවා. කාමයේ සම්දිස්ථානට ආපුවම මේක නොදන්න කෙනෙක් කොහොමද කියන්නේ කොහොමද? සද්ද මහා කරදරයක් වෙනවා කියන්නේ. මොකද අන්තර්ගතය නැතුව යනවා. රූප බැලුවට රූපේ පෙන්වන අර ඉස්තර තුමන ස්ත්‍රියාවක් පුරුෂයෙකුට කැමති ගැතිය පුරුෂයෙක් ස්ත්‍රියවට කැමති ගැතිය මොනක්වත් නැතුව රූප දැකීමක් විතරක් වෙනවා. ආසස් ප්‍රසවාසයේ ඉපා වෙනවා. කම්මැලි වෙනවා. දැනගෙන ගියොත් මේ සම්පජඤ්ඤයයි මේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ. එතකොට මෙයා ඉස්සරහ පස්ස දෙකම පේන්න පටන් අර ගන්නවා කියලා ඒක සෑහෙන ධර්ම ගෞරවයකුත් අර සත්‍ය සමාජයේ පවත්වා ගැනීම සඳහා ලොකු ප්‍රයත්නයකුත් කරන්නේ. අපේ සිංහල සාහිත්‍යයේ උපමාවක් කරන් කතා කරනවා නම් කොල්ලෝ තරුණ වයසේදී හැන්දා කරේ ගොම්මනට ගිහිල්ලා බටන ලාගෙන. අම්මලා තාත්තලා කියන කොරන්න එපයි කියලා මොකද මෝහිනියනවා. මොහිනී ඇවිල්ලා නටන්න පටන් ගන්නකොට මොහිනී කියනවලු මේ මොහිනී එනකොට හරි වශී කරවගන්න වෙන්නේ. මොකද උඹ කියන්නේ උඹ ගහන පදයට මම නටන්නද නැත්නම් මම නටන පදයට ගහනවද කියලා. මම නටන තන්න තාලට උඹ පිඹිනවද නැත්නම් උඹ නටන ගහන මතලා හැදෙන්න මම පිඹින්නද කියලා. ඉතින් අදහස් කරන්නේ ඒක උදේ වෙනකම් උඹට ආය ගැලවුමක් නැහැ. දෙකක් තෝරගන්න. ඒක කියනවා කියන්නලු උඹ නටන තාලට මට ගහන්න බෑ මම නටන මම ගහන කාට උඹ නටාපන් කියලා. ඒක විදිහට පොඩි පහසුවක් තියෙනවා. කොහොම උදේ වෙනකන් ගැහුවොත් මොහොනේ යන්න ඉඳලා වර තුනක් දීලා යනවලු ඉතින් ෆෝන් එකක් ගන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය කතාවේ ලකේ. මොහොනේ පිළිබඳ ලාභයක් කියන්නේ මම මේ කතා කරලා ඉතින් මොහොනේගේ ඉස්සරහා පැත්ත එක දරුවෙක්වත් වදපු නැති තරුණ කාන්තාවගේ සුරූපී බව පේන්නේ පිටිපස්සේ තන්නේ කර තුවාලයක් පණුවෝ බැරි වෙලා හරි බදා ගන්න ගියොත් අන්න තේරෙනවා මොනිකන් කවුද. මොනිගේ පළවෙනි පැත්ත විතරක් දකින්න තාක්කල් ලෝකේ තියෙන ලොකුම වටිනා දර්ශනය. දෙපැත්ත දැක්කොත් ඉවරයි. ඊට පස්සේ නෑ මොනියට කියනවා වෙසෙනියට ප්‍රේම නැතුව. සම්පජාඤ්ඤේ එනකොට උන පස්සපැත්ත පේන්න පටන් ගන්නවා. අන්න ඒ තමයි යෝගාවදයෙන් කියන බරපතලම ප්‍රශ්න. දැන් මොනරා නටනකොටත් පස්සේ එළියේනේ නිසා මොනර කවදාකවත් කැමති නැහැ නාටකම ප්‍රතිපසින් ලබන්නට. ඔය හැම වෙලාවෙම බලන්නේගේ හැරි හැරි ඉස්සරහා තමයි පෙන්නන්නේ. පස්සපැත්ත කියලා බලන්න අලිම අජුව. අර පින් ටිකෙන් තමයි ඔක වැහිලා තියෙන එක පුප්පන්න පටන් ගන්නතර පස්සේ ඒ වගේ තමයි මේ භාවනාවේ මේ ධාතු මනසිකාරයේ දෙපැත්ත වේද පටන් අර ගන්නකොට උතුමාකාර අජීව කන මොහිනීගේ තිබුණාට මනබන්ධනීය මුණත ලක්ෂණ වෙනුවද පිටිපස්සේ කුණපණෝ ගහපු තුවාලේ අගුල. මොනරගේ පින් ටික පස්සේ අතරමැද තියෙන අර නිර්වත් පස්සකට පේන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරය දන්නේ නැහැ. සතියෙන් කොහොමද සම්පජඤ්ඤයට ගොඩ වෙන්නේ කියලා. එතන සති සමාධියක දියුණු වෙනකොට මේ නීරසකම කොහොමද එන්නේ? ඇයි මේකේ තිබුණු අර එකින් එක වෙන් කර පෙන්නන ඉරි මැකිලා ඊසායන් චිත්තයකට වතුර ගැහුවා වගේ බොඳ වෙලා යන පටන් ගන්නවා. බොඳ වෙලා ගියාම අපි තවත් මං වගේ මිනිසෙකුට ගැලපෙන උපමාවක් කියනවනම් අපි වටිනා රාජකීය භෝජන සංග්‍රහයකට ගියාට පස්සේ අපි දන්නවා මේ කෑමක් භෝජන සංග්‍රහයට ඉදිරිපත් කරනකොට විවරණය සලකනවා සුවඳ සලකනවා ඉදිරිපත් කිරීම සලකනවා රසය සලකනවා නිසා දක්ෂ ක්‍රමවල තමයි හදාගන්නේ මේ කවුරුත් ගිහිලා රුචි රුචි දේවල් වලින් වළඳනවා වළඳන තෙක් ඒ භෝජනයේ එන්න කෑම ගන්න මේක ඔබතුමා වෙනුවෙන් කරපු වටිනා පූජාවක් මේක සත්කාරයක් කියලා මේ භෝජන සංග්‍රහයට ඕන කෙනෙකුට දෙන්න පුළුවන් ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් නමුත් බැරි වෙලා හෝ ওই භෝජනේ වන්දලා එක වමන කෙරුවා අවදාක කාටවත් කියන්න බෑ මේක බලන්නේ යෝගාර සුවදත් නෑ අර ගඳත් නෑ රසත් නෑ මොකක්වත් නෑ අසෝබන නොකල යුතු නොකර නොකෑම මනා වැඩක් කරුම් බවක් පටබරපත් වෙනවා කොච්චරයි ආහාරය පිළිබඳව දැනගන්න තියෙන්නේ. මේ උගුරට මේ කෙල ටිකකට මේ අතට ගෑවිච්ච ගමන් ඕන භෝජනයක් කියන්නේ ඉඳුන් කියලා. අපි ඇඟට ගෑවෙනකන් තමයි ඔක ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. ගෑවිච්ච ගමන් අම්මගේ දරුවෝ නම් කනවනම් ඒක ඉතින් ප්‍රේමෙට වෙන කවුරක් අඳන්නේ. ඒ නිසා මේ ඕනම දෙයක යථාභූත ඥාන දසේ එනකොට ඔකේ තියෙන රංජන ගතිය නැතිලා විරංජන ගතියකට එනවා. ඒ භෞතික ලක්ෂණ අතර බොඳ වීමක් සිදු වෙනවා. බොඳ වීම සිද්ධ හිත වෙන ප්‍රතිබුද්ධ ධර්මයක් එක්ක. ආනෝක වෙනකොට මේ වමනේ ඔක්කාරයා වගේ බඩදරුවන් වලට දුල දුක් කාලයට එන්නේ. ආනෝ එකක් වෙනවා. ඒකෝ දැනගන්න ඕනේ බඩේ බබෙක් ඉන්නවා කියන්නේ. ඒකයි මේ අවේලාවට වමනේ යන්නේ. ඒකයි වෙනකට වගේ නැතුව <clears throat> දුල දුක් යනවා මතුවෙන්නේ. අනිත් වගේ යෝගාචර ජීවිතේ ඔන්න වැඩි වීපත් වීමකටපත් වෙනකොට තමයි සම්පජඤ්ඤ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ සම්පජඤ්ඤ ක්‍රියාත්මක වීම අපේ භාෂාවේ හඳුන්වන්නේ ස්වභාව ලක්ෂණ දැක දැක හිටපු යෝගාවචරය සම්තති ලක්ෂණය දකින්න පටන් ගන්නයි කියන්නේ. ස්වභාව ලක්ෂණය කියලා කියන්නේ ඊට ආවේනික වෙනස් වෙනස් ලක්ෂණ. සතහන් වශයෙන් ආකාර වශයෙන්. ඉන්නේ එන ආස්වාසේ ඊගා ආස්වාසේ වෙනස්. ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් වෙනස්. වමෙන් දකුණ වෙනස්. පිම්බීමෙන් හැකිලීම වෙනස්. සෑම දෙයකම ඊට ආවේනික අත්‍යන්ත ලක්ෂණ තියෙනවා. අනේ ලක්ෂණ බල බල බල බල යනකොට සතිය සම්පජඤ්ඤ පාඩපත් වෙනකොට තේරෙන පටන් ගන්නවා මේව වෙන්කොට දැනගැනීමේ ශක්තිය තියෙන්නේ සම්පජඤ්ඤේ නැති සම්මුතිය ගිලිච්ච මෝඩයාට එහෙම නැත්නම් අවිද්‍යාව තියෙන තාක්කල් පමණයි. අවිද්‍යාව ගන්තම් හෙල්ලුම් කාල සම්පජඤ්ඤයට එනකොට අර එකිනෙක අතර තිබුණු මරියාදාවල් සීමාවල් ඔක්කොම කඩින් ගිහිල්ලා නිකන් බලුවමනයක් වාගේ ගිය සායන්චිත්‍රයකට වතුර වැටුණා වාගේ අර වගේ කියන කලවම් වේගන යනකොට එක දිගට ගවතින ගලන ෆ්ලක්ස් එකක් විතරයි ඉතුරු වෙන්නේ. යෝනිසමක් තියෙනවා, දිවිලක් තියෙනවා, කම්පනක් තියෙනවා, චංචලක් තියෙනවා. නහයක බලහන් කියත් ඒකයි, කය දිහා බලහන් කියත් ඒකයි, ළඟ ඉන්න බල්ලෙක් දිහා බැලුවත් ඒකයි, ගහක් දිහා බැලුවත් ඒකයි. හැම දෙයක් තුළම සියල්ලම තියෙනවා හැම දෙයක්ම එකකින් නියෝජනය වෙනවා හැම එකක් තුළම සියල්ලම නියෝජනය වෙන්න පටන් ගන්නවා මේක තමයි අපේ මෙතෙක් කෙනාපු දැනුමට හම්බෙන බලවත්ම කුළුපහාර භෞතික විද්‍යාඥයන් මම දැන් භෞතික විද්‍යාඥයෙක් කියන්න හම්බ වෙන්නේ නැහැ රසායන විද්‍යාඥයන් රසායන විද්‍යාඥයෙක් කියන්න හම්බ වෙන තේරම එක මල්ලට වැටෙනවා ආන්න වෙනස ඇති වෙනකොට හරි වෙනසක් හරීම මේ මේ සම්මුති ලෝකයේ සම්මුති දේවල් හැලිලා පරමාර්ථ ධර්ම දිහාට යන්න හදනකොට මේ සම්පජඤ්ඤය පුදුමාකාර විදිහට ඉසෝසෝ. ලක්ෂයකට එක්කෙනෙක් නෑ යෝගාවචරයෝ මෙන්න මේකට හරි සැලකිල්ලක් දීලා මේක උපස්ථානය කරන්න දාන්න. ගොඩනේ මේකට අනදර කරනවා. භවනා ආකාරලා නැගිටලා යනවා. චෝදනා කරනවා. සතිය කරනවායි කියන. සමාධිය කරනවායි කියන. නමුත් මේ සති සමාධියෙන් මේ සම්පජාන්විත ඉඳ දෙන්න හදන. එතකොට අර ස්වභාව ලක්ෂණ වෙනකොට සංතති ලක්ෂණ වෙනවා කොයි එක දිහා බලන ගියත් ආරම්භයක් මැදක් අගක් නැති සදාතනික ක්‍රියාවලියක් විතරයි මේක තියෙන්නේ මේ ක්‍රියාවලිය දිහා බැලීම කවදාකවත් වාසනාවක් වෙන්නේ මහ වදයක් ඒ තරම් වේගයෙන් වෙනස් වෙනවා ඒ වගේම කවදාකවත් එක ලක්ෂණයකට අඩු කරන්න බෑ හැමදාම රිත්තක් තොගයක් සංකර දෙයක් සංකීර්ණ දෙයක්. මේ සංකීර්ණ මුළු චිත්‍රය දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න කෙනාට සාපයක් වෙනවා. විපාක කරන ගතියට එනවා. ඒ නිසා මේ අනිත්‍යත්වයේ කියන මේ සංතතිය දැක්කා නම් ඒ බුද්ධිලට මේ දුකය කියලා අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. අපි බලාපොරොත්තු වෙන නම් සම්මුතියනෝ නම් කරන්න පුළුවන් මොකද්ද හොඳ දෙයක්. දැන් හම්බෙලා තියෙන ඔක්කොම රාජභෝජනේ වළඳලා වමනයක්. ඒක දිහා බලනකොට කවදාහක්වත් නැවත නැවත බලන්න හිතෙනවා. නමුත් මේ දර්ශනය, මේ වෙනස, මේ පරිවර්තනය තුල අර සති සම්පජානිත කාර්යසක් කරන්න බැරි නම් සත් සමාධි දෙක අපි භාවනා සම්පජාන්‍ය මට්ටමට යනවා. යම් වෙලාවක ගියොත් පරිවර්තනය සම්පූර්ණ වෙන්න නම් අර හැම වස්තුවකම පෞද්ගලික වශයෙන් පටවිදාදී තුන හදගතියෙත් බොරු ගතිය තේජෝ දහසෙ තුන උණුසුම් ගතිය සිසිල් ගතිය වායෝ දහසෙ දෙන කම්පන චංචල ගතිය ධාරණ ගතිය ආපෝ දහසෙ දෙන වැකිරෙන ගතිය පිළිකරන ගතිය ඔක්කොටම කියන පොදු ලක්ෂණ පේන්න පටන් මේ සෑම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ගතියක් තියෙනවා ඉසල දැක එකිනෙකට ආවේනික පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ දැන් අර සම්පජඤ්ඤය හරහා ගියාට පස්සේ සියල්ලට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා කියන සාමාන්‍ය ලක්ෂණ කියනවා. ඒවද හරි ලස්සන ගැඹුරක් තියෙනවා. මොකද්ද ගැඹුර? මේ විශාල චිත්‍රේ නානාත්‍ර ලක්ෂ කෝටියක් සංකර දේවල් සිටුවේදී උණුසුම වරක ඇවිල්ලා යනවා ඒ ගිය තැනම කිසිම විලිලැජ්ජාවක් නැතුව සිසිලසේන වග කියන්නේ. ඇයි ඉස්සලා තුන උණුසුම් තුන මොකද දැන් සිසිලතාවය කියලා? ඒගොල්ලෝ එහෙම වග කියන්න දන්නේ නැහැ. හැබැයි කවදාකවත් ඒ උණුසුම සිසිලසත් එක ගැටෙන්නේ නැහැ. උණුසුමට උණුසුමේ සීමාවල් තියෙනවා. එයාට වෙනම ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් තියෙනවා. එතනම මතුවෙන නැති සිසිලසටත් වෙනමම ස්වාධීන වූ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් තියෙනවා. කිසි වගකීමක් නැහැ ඒ වගේ එකකට. අපිට කවදාකවත් වෙනස් කරන්න බෑ. එකම දේ කරන්න පුළුවන් වෙන්නේ ස්වාධීනව බලන්න පුළුවන්. බලා නොසීවි කීමල තමයි මායя උත්සාහ කරන්නේ. මායя කියන ඕක හරීම ඒකාකාරී. ඕක හරීම බියලවන සුළුයි. පදනම දෙතරවන සුළුයි. ඒ නිසා ඔක අතහැරලා දාලා වෙන මොනවා හරි කරපන්. සතිය කරපන්. සමාධිය කඩපන්. ඒකට ආයෙත් ඥාන පිළිවෙල හොඳ නරක වම දකුණ අර දකුණ ටික පේන. සම්මතියට හිත වැඩ. එතකොට අපිට ඔන්න හයියක් එනවා අපි ඇස් දෙක අරලා බලනවා අතපය කකුල් ඔය කිව්වට තියනවද නැත්නම් නැති වෙලාද කියලා ආයෙ අරව දැක්කට පස්සේ සතිය කඩාගත්තට පස්සේ ඔන්න ටිකක් ගෙදර ගියා වගේ දැන. ඒ වෙනුවට අර ගත්ත දර්ශනය බාධා නොකර ස්වභාව ලක්ෂණ සන්තති ලක්ෂණය හරහා සාමාන්‍ය ලක්ෂණේ දක්වාම ගෙනියන්න පුදුමාකාර සුවවිද දීකමක් අවශ්‍යයි. සම්පජඤ්ඤයක් අවශ්‍යයි. ඒ සම්පජඤ්ඤ නිසින්ද වැටුණොත් පමණයි අපි කවදා හෝ මේ සාමාන්‍ය ලක්ෂණය කියන හැම දෙයකම තාම කුඩාම අංශුවට ගියාම ඒක නිතරම වෙනස් වෙන සුළු ශක්ති ප්‍රභාවයක් පවන. එවැනි අංශු ආශයක් එකතු වෙච්ච අනුමෝන ගෑණියක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා හොඳක් තියෙනවා නරකක් තියෙනවා වමක් තියෙනවා දකුණක් තියෙනවා කියලා සම්මුතියක් පටබඳින්න පුළුවන්. ඒ පටබැඳීමේ වෙන්නේ රාශි දාස තුල පරණයි. ඒක පුංචි පුංචි අංශවල කැඩුවොත් බෞද්ධයෙක් කැඩුවත් අබෞද්ධයෙක් කැඩුවත් උදේ කැඩුවත් දවල් කැඩුවත් ඉඳගෙන කැඩුවත් හිටගෙන කැඩුවත් පුංචි අංශු වෙනම් පැවැත්මක් නැහැ. චිත්තක්ෂණය තියෙන්නේ එනවා යනවා. එනවා යනවා. අන්‍ය වෙලී අංශු රාශියක් එකතු වුණාට පස්සේ කවදාකවත් ඒ අංශු දෙක අතර ගැටුමක් නැහැ. සදාතනිකව ඒගොල්ලෝ න්‍යායනුකූලව කටයුතු කරගෙන යනවා. ඒක දිහා බලනකොට වෙහෙස කරගතියක් තියෙනවා. නිසා අනිත්‍ය දැක්කා නම් ඒක දුකමයි. ඒකේ තියෙනවා ලකුණු හතරක් වෙන්නවා පොතේ පීලනට්ටෝ සංතාපනට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ ඒක දිහා බලන දිල පෙළන සුළුයි ඒක දිහා බලන සිතම තවන සුළුයි ඒක දිහා බලන සිත බලුවමනයක් වාගේ සංකරයක් කදාකත් එකම චිත්ත දෙකක් පෙන්වන්නේ නැහැ විපරිණාමයටපත් වෙනවා මේක බාර ගන්න නම් සක්කාය දිට්ඨිය බිම තියන්න වෙනවා බලන්න ස්ථිරයි දර්ශනීය වෙනස් වෙන සුළුයි කියන එක මේ ලෝකෙ වෙන්නේ නැහැ. එක්ක දෙන්නම ස්ථිර වෙන්න ඕන නැත්නම් දෙන්නම ජීවිලා යන්න ඕන. අපි කියනවා නෑ මම නම් මෙහෙමම ඉන්න ඕන. දර්ශනීය විතරක් මේ අනිත්‍ය දුක්ඛනාත්ම වැටේවලේ කවදාකවත් වෙන නිසා බලන්නට ආවාදීමක් කරන්න වෙනවා. ඔය බලන ආනාපාන යම් ආකාරයෙන් පෙළෙන සුළුද, තවන සුළුද, සංකර සුළුද, විපරිණාම සුළුද, ටික දිහා බලන්නේ හිත ඊටත් වඩා සංකරයි ඊටත් වඩා තවන සුළුයි ඊටත් වඩා පෙළෙන සුළුයි ඊටත් වඩා සංකීර්ණ එමීට එමීට ඉස්සවද්දලා දෙන්න වැදෙනවා ආන්නේ වැඩිච්ච තවද තමයි ඒ හිත මේ නිත්‍ය සංඥා සුඛ සංඥා අත්ත් සංඥා කියනවා අතහැරලා අනිත්‍ය සංඥාව වෙන්න ඇති ඔය කොච්චර කිව්වත් කියලා දුක්ඛ සංඥාව වෙන්න ඇති ඔය කොච්චර කිව්වත් මේකේ තියෙන්නේ කියලා අසුභ සංඥාව වෙන්න ඇති මේ කතා කරන්නේ කියලා අනාත්ම සංඥාව වෙන්න ඇති කියලා අන්තිමටම තමයි බාරගන්නේ. එත්තකම්ම කියන්න පුළුවන් ලක්ෂයක් එකක් බොරු කිය කිය ඒකේ නිත්‍ය භාවයේ සුඛ භාවයේ ආත්ම භාවයේ බල බල ඉන්න එක තමයි පෘථග්ජන ජීවිතය කියන්නේ අද බලන පෘථග්ජනය බුදුමාකාර විචිත්‍ර චරිතයක්. මෙච්චර මේ මුර්ගාල කෑ ගහත් මේ සෑම ධාතු කොටසක් මම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. යෝ පු탁ඥයා පුළුවන් තරම් ශක්තිය දෙක නෑ නෑ ඔය කොච්චර කෙරුවක්වත් තුම නිත්‍යයි සුඛයි සුභයි ආත්මයි. ඒ තාකල් ඇතුලේ ගැටුම ඒ තාකල් ඇතුලේ ආතතිය පීඩනේ පවතින. මෙන්න මේ යාන්ත්‍රණය හොඳට දිගට බලන හිතුව සම්පජඤ්ඤයක් ඇති කරගෙන ස්වභාව ලක්ෂණ, සංස්කෘති ලක්ෂණ හරහා සාමාන්‍ය ලක්ෂණ ගියොත් හැබෑම හැබෑ වෙනසක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ නැතුව කියන්නේ බලන්නගේ වෙනසක් ඇති වෙන්නේ නැතුව කවදාකවත් දකින්න දෙයක් වෙනසක් වෙන්නේ නැහැ. නිසා යෝගාවචරය මේ කතාවක් කියන සාමාන්‍ය මధుරවා ගෙදරින් එනකොට පවුලට කියලා එනවලු. සකස් ගාලා සත්‍යයක් આવොත් රැයට කැම තියන්න එපයි. ඒගොල්ලෝ යෝගාචර පරියංගට යනකොට කියන්නේ ගිහිල්ලා ඉන්නම් කියන්නේ නැතුව යන්නම් කියන. මොකද හරියට මේ වැඩේ සිද්ධ වෙන්න පටන් අරගත්තොත් ආයෙ තටා කියලා යන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. එන්න ආවොත් මේ වැඩේ බලන්න හම් වෙන්නේ නැහැ. අන්නේ විදිහට පුදංග ලෑස්තිලා යනවනම් විපස්සනා කරගෙන යනකොට අතරමයිදී කරගිය පොල්කට විලෙන් ඇදලා ගත්තා වගේ සියල්ලම ඇඹරලා. ඇඹරලා ගියේ නැත්නම් හැබැයි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා බලන ආනාපානය තුළ සිදුවෙන මේ ස්වභාව ලක්ෂණ, සංස්කෘති ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියන පරිවර්තනය 100ට 100ක්ම ඒක දිහා බලාගෙන මෙනෙහි කරන හිතෙත් හිත වෙනවා. නාම රූප ධර්ම දෙකේ ඉස්සර රූප ධර්ම ඉස්සර වෙනවා. ඒ විප්‍රියාතේ ඒ විපරිණාමයේ හොඳට 100ෙන් බලාගෙනකොට සතියෙන් සම්පජන්යේ බලාගෙන හිතට කදාකක් ගැලුමක් හම්බෙනවා. ඒක තමයි මේ නාම රූප ධර්ම වල මේ ප්‍රධාන වෙනස සිදුවෙලා යෝගාවචරය මෙතුවා කලකම ඇති වුණා. අකමැත්තේ නමුත් මේ නිත්‍ය සුඛ සුභාත්ම කියාගත්තකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සුඛය දක්වන්න පුළුවන්. ඉතින් අපි මේ වල පැයක විනාඩි 25ක් විතර කතා කරපු නිසා මම හිතනවා මේක නාමක ඇති කියලා. සතිපට්ඨාන මේ කොටසටම මේ කියපු බන්තිලා දාලා කියලා මම හිතන්නේ. නමුත් අපේ භාවනා වැඩ පිළිවෙලට අවශ්‍ය වෙච්ච නිසා මම හිතුවා මේ ටික සම්බන්ධ කරගත්තොත් හොඳයි කියලා. ඉතින් තමන් කරගෙන යන භාවනාවට මේ කොටස සම්බන්ධ කරගෙන පුළුවන් තරම් අලුත් ඇති අලුත් වෙලා ඒක දැක දැනගෙන හිතුවාකල් අහක දාලා විසි කරපු ඒ අත්දැකීම කරන්නේ නැතුව නැවත නැවතත් ඒවට නිසිතන දීලා කටයුතු කිරීමේ මේ දුෂ්කර වූ ගමන මේ අතාර්කික වූ ගමන සාර්ථකව කරගෙන යන ශක්තිය ධෛර්ය බලය ලැබීවා කියන ප්‍රාර්ථනාවයි අදට මේ විස්තරම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා